එකක් කියන්නේ අලියා කුලප්පු කරන්න එපා. අපි සත්භාවයෙන් වැඩ කරනවා. අපි විනයගරුකයි. නමුත් අද අපි දකිනවා සමහර දූෂිත පරාජිත දූෂිතයන් කියන ඒවා ඇතිවෙන ආකාරය බලනකොට අලියා කුලප්පු කරන්න එපා කියලා අපි කියන්න කැමති. රත්නපුර දිස්ත්‍රික්කයේම එරේදා වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් කලතා අතුකොරල ඇමතිතුමියට වැඩ කරන පාක්ෂිකයෙක් වන කුකුල් තුෂාර කියන වසර අවුරුදු 38ක තරුණයෙක් පහර දීලා මරා දමන දවස අපිට ආරංචි මාර්ග ලැබිලා තියෙනවා. දැන් නැවත බිල්ලට දීලා තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේම අපේ පාක්ෂිකය. මේ විදිහට ප්‍රචණ්ඩත්වය දියත් කරලා මේ මැතිවරණ ව්‍යාපාර අඩපණ කරන්න පුළුවන් කියලා හිතන්න එපයි කියලා අපි ප්‍රතිවාදියාට කියන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.